යාකෝ වික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගං සමංගිනෝ අරිය මග්ගං භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං ධම්ම විජය සම්බොජ්ජංගං සම්මා දිට්ඨි මග්ගං අයං උච්චති වික්කවේ සම්මා දිට්ඨි අරියානාසවා ලෝකෝත්තරා මග්ගංගාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පුණ්‍යත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුන් ධර්මයට අනුව අපේ ජීවිත සකස් කර ගැනීම සඳහා හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා එපමණක් නෙවෙයි සසර ජීවිතය සූපත් කරගෙන මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගෙන තමයි සියලු දුක් නැති කරනවා කරගන්නවා කියන අදිස්ථානය ඇති කරගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඉන්නත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය යහපත් දෘෂ්ටි ඇති කරගන්න කියලායි පළවෙනි අංගයේ විදිහට සඳහන් වෙන්නේ සම්මාදිට්ඨිය පූර්වාංගම වේ කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ යහපත් දැක්ම ඇති කරගෙනයි ඉතිරි කාරණා ටික සම්පූර්ණ කරන්නේ. යහපත් දැක්ම සම්පූර්ණ කරගෙන පරිපූර්ණ කරගෙන නෙවෙයි. මූලික වශයෙන් කෙනෙකුට තමන්ගේ సంతానගතව නිවැරදි දෘෂ්ටියක් ඇතිවිය යුතු බව අපි ඊයේ දවසේ පෙරේද දවසේ බොහෝ වශයෙන් සාකච්ඡා කරා. යහපත් දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ කියලා. ඒක දුන් දේ විපාකත ඵල බුදු පූජාවන් විපාකත ආදි වශයෙන් තියෙන දසවස්තුක සම්මා දෘෂ්ටියට අනුකූලව තමන්ගේ సంతානයේ දුස්ත්‍රිතේ සුතරිතේ විපාකත ඒ ආකාරයට මවට කළ උපස්ථානයේ පියාට කළ උපස්ථානයේ එතකොට මේ ලෝකයක් පරලෝකයක් ඇත මේ මරණින් මත්තේ ලෝකයක් ඇත ආදි වශයෙන් තියෙන දසවස්තුක සම්මා දෘෂ්ටිය. එතකොට ඒවා නිකං කටපාඩමින් දැන ගැනීම නෙවෙයි. ඒවා තමන්ගේ సంతానගතව නැగిලා එන විදිහට තමන්ගේ సంతාණය ඒ දෘෂ්ටීන් වලට ඒ ඒ සම්මාදිට්ඨීන් වලට අනුගත වෙලා තියෙන අනුගත වෙන විදිහට හදා ගන්න ඕනේ. අපි දන්නවා යමක් පිළිබඳව යමක් පිළිබඳව දැනගන්නකොට පින්නත්. ඒ දැනගත්ත දෙයට අනුව නේද අපිට සිතුවිලි පහළ වෙන්නේ කියලා අපි දන්නවා. මම හැමදාම මතක් කරන්නේ වෛද්‍යවරයෙක් ගත්තොත් එහෙම වෛද්‍යවරයා බොහෝ කරුණු වෛද්‍ය ශිෂ්‍යෙක් විදිහට බොහෝ කරුණු අහගන්නවා තමන්ගේ ගුරුවරුන්ගෙන්. අහගෙන මොකද කරන්නේ? ඒ දැනගත්ත කරුණු කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරගෙන පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා තමන්ගේ පැත්තෙන් ස්ථිරවම දැනගන්නවා මේවා මේ විදිහයි කියලා. ඒ වගේ බොහෝ කාලයක් පුරුදු පුහුණු කරාට පස්සේ ලෙඩෙක් ඇවිල්ලා තමන්ගේ ළඟට ඇවිල්ලා ලෙඩේ විස්තර කියනකොට වේදනාව පපුවෙන් තියලා බලනකොට ශරීරයේ රුධිර පීඩනය ආදිය පරීක්ෂා කරලා බලනකොට ඒ වෛද්‍යවරයාට ඒ ලෙඩේ පිළිබඳව අදහසක් එනවා. අපි කියනවා එයාගේ තියෙන අවබෝධයක ලෙඩ ගැන තියෙන අවබෝධයක් කියනවා. ලෙඩ ගැන තියෙන අවබෝධයක් කියනවා. එහෙම නේද? එතකොට වෙනස් ශිෂ්ටයක් කරගන්න. අපි හිතමුකෝ අල්මාරියක් හදන වඩු වැඩ කරන කෙනෙක් කියලා. ඒක කරන්න වෛද්‍යවරයාට පුළුවන්කමක් තියනවද? නේද කොටයක් අරගෙන ඇවිල්ලා එයා ඇදේට ඉරයි එක එක පැත්තට කරයි. එතකොට මේ අල්මාරියක් හදන වඩු වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් එයා ගහ දැක්ක වෙලාවේ නම් දන්නවා මොකද කරන්න ඕනේ කියලා. එතකොට එයාට ඒ පිළිබඳ අදහස් තියෙනවා. හැඟීම් තියෙනවා. එතකොට එයා දන්නවා පිළිවෙලකට මෙන්න මෙතෙන් තමයි මේක කපන්න ඕනේ. මෙතෙන් තමයි මේක ඉරන්න ඕනේ. මේ පැත්තට තමයි මේක ඉරන්න ඕනේ. මේ විදිහට එයාට මුලින් ඉඳන්ම එහෙම අදහසක් තියෙනවා. මොකද කරන්න ඕනේ කියලා. හවුද නැද්ද? එතකොට ඒ ඒ කෙනාට ඒ ඒ ශේෂ්ඨයේ තියෙන අවබෝධය කියලා කියනවා. නේද? ඒ ඒ ශේෂ්ඨයේ තියෙන ප්‍රඥාව කියලා කියනවා. දැනුම කියනවා. නුවණ කියනවා. එතකොට ඒ ඒ නුවණ තියෙන අය ඒ ඒ දේවල් ඒ ඒ ආකාරයට හදා ගන්නවා. අඩුම ගානේ කොණ්ඩ කැවුම් ගිරියක් පියන්න පවා දැනගෙන තියෙන්න ඕන නේද? ඒක උනත් දැනගෙන තියෙන්න ඕනේ. ඒතර දන්න අය හොඳට දන්නවා මෙන්න මේක මේ පැත්තෙන් වැක්කිරෙනවා නම් මේ පැත්තෙන් නේද මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා හරි අපූර්වට කොණ්ඩේ තියලා කැවුම් ගෙඩිය උයාගන්න අපේ අම්මලා හොඳට දන්නවා. ඉතින් ඒක තමයි ඒ විදිහට කැවුම් ගෙඩිය උයාගන්න පවා Tamanට තියෙන දැනුම තේරුම කියලා කියන්නේ. නේද? ඒක හරියට ඒ මිශ්‍රණය හදාගන්න ඕනේ. මොකක් හරි වැරදුනොත් පෙරෙන්නේ නැහැ. ඒ වගේ අපේ ජීවිතය ගැනත් අවබෝධ කරගන්න අපිට අපේ ජීවිත අවබෝධය ජීවිතයේ ඇත්ත తත්වය පිළිබඳව දැනුම තියෙන්න ඕනේ. අපේ මනස කොහොමද ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ? අපි කොයි විදිහටද ජීවත් වෙන්න ඕනේ? එතකොට දුන් දෙහි විපාක තියනවාද? යම් කිසි පුද පූජාවන් ආදිය කරන ඒවා විපාක තියනවාද? දුසරිතෙහි සුතේතෙහි විපාක තියනවාද? එතකොට මවුට කළ උපස්ථානයේ පියාට කළ උපස්ථානයේ විපාක තියනවාද? හරිද? මේ ජීවිතයෙන් විතරක් එක්කම ඉවර වෙනවාද? නැත්නම් දිගින් දිගට යන මොකක් හරි ක්‍රමවේදයක් තියනවාද? නැවත උත්පත්තියක් තියනවාද? පෙර භවයක් තිබුණාද? හරි. ඒ වගේ අපිට දැනුම් තේරුමක් තියෙන්න ඕනේ පින්වත්නි අපේ මානසිකාරය බෞද්ධයෙක් විදිහට නිවැරදි අදහස් තමන්ගේ සිතෙන් නැగిලා එන්න ඕනේ. නිවැරදි අදහස් තමන්ගේ සිතෙන් නැగిලා එන්න ඕනේ. ඒ විදිහට අපේ හිත අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ? ඒකට තමයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ධර්ම ශ්‍රවණය කරමින් අපි අපේ ජීවිතේට නොයේකුත් දේවල් එකතු අපේ හිතවල නැගෙන ධර්මතාම අපි අවබෝධ කරගන්නවා. ඒකට ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේට මේ ධර්මය ගලප ගලපා ගලප ගලපා ශ්‍රවණය කරන ධර්මය බලන්න ඕනේ. අන්න එහෙම ගලප ගලපා බලන්න නම් තමන්ගේ ජීවිතේට අහගත්ත ධර්මය මතක තියෙන්න ඕනද නැද්ද? හුඟක් අයට අහගන්න ධර්මය මතක නැහැ. අට පාඩම් කරගන්නේ නැහැ. එහෙනම් සුතා දතා කියන්නේ ඒකයි. මතක තිබ්බත් ඒ මතක තියෙන දේ පිළිවෙලකට මුල මැද අග පිළිවෙලට වෙන විදිහට තමන්ගේ මනසෙන් ක්‍රමානුකූලව නැగిලා එන විදිහට සකස් කරගන්න ඕනද නැද්ද? තමන්ගේ මනසින් නැగిලා එන්න ඕනේ. ගාතාවක් පාඩම් කරා නම් ගාතාවේ පළවෙනි පදේ ඊට පස්සේ හතරවෙනි පදේ ඊට පස්සේ තුන්වෙනි පදේ ඊට පස්සේ දෙවෙනි පදේ කියලා හරියනවද? නැහැ. එහෙනම් විය යුත්ත මොකක්ද? විය යුත්ත තමයි අපි පිළිවෙලකට මතක තියාගන්න ඕන. ඒ මතකය Tamange හිතෙන් නැగిලා යන විදිහට සකස් වෙන්න ඕන. බොහෝ කරුණු ඒක රාශී කරගන්න ඕනේ ධර්මානුකූලව. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ හිතේ ස්වභාවය ගැන මේ හිතේ ස්වභාවය මොකක්ද යම් අපි හිතමුකෝ ඉද්ධිපාද ධර්මයන් කියලා යම් වැඩක් කරන්න ගියාම ඒ වැඩ ඒ වැඩේට ඉස්සෙල්ලාම ඕන කරන්න මොකද්ද සිද්ධියක් සිද්ධ කරගන්න නම් ඉස්සෙල්ලාම ඕන කරන්නේ ඒ සිද්ධිය පිළිබඳ වූ කැමැත්ත ඒ සිද්ධිය පිළිබඳ වූ කැමැත්තයි ඉස්සෙල්ලාම ඕන කරන්නේ. එහෙනම් බලන්න ඒක අපේ හිතේ නැගෙන්න ඕන ස්වභාවයක්. ඊට පස්සේ ඒ සිද්ධියට අදාළව ඒ හිත ඒ එහෙම ඕනම දෙයක් කරන්න නම් පින්නත්නි මූලික වෙන්නම අපේ සිතද නැද්ද? හිතේ උපදිනා වූ අධිකතර වූ කැමැත්ත තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ සිතේ එහෙට මෙහෙට දුවන්නේ නැතුව ඒ අරමුණ කරා යන්න පුළුවන් ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. එතකොට අන්න බලන්න ඡන්ද චිත්ත. ඊළඟට ඒ කාරණාව කරන්න අවශ්‍ය කරන වීරිය තියෙන්න ඕනේ. ඒක කොහෙ තියෙන්න ඕනේ ගන්න? අපේ හිතෙම නැగిලා එක. ඊට පස්සේ ඒ සිද්ධියට අදාළව කළ යුතු දේ පිළිබඳ දැනුම තියෙන්න ඕන විමර්ශන. මේ හතර අපේ දරුවන්ට ප්‍රායෝගිකව යෙදෙවුවා කියලා හිතන්න. අපේ අත දැන් සිස්සත්ේ පාස් කරන්න කියලා මොකද කරන්නේ? නැත්නම් සාමාන්‍ය පෙළ පාස් කරන්න කියලා මොකද කරන්නේ? කෝඩුවක් අරගෙන. නේද? නෑ ඔතන ඔහොම ඉන්නවා මෙතන මෙහෙම ඉන්නවා කියලා නේද ලොකු යුද්ධයක්. කල යුත්ත ළමයාගේම හිතෙන් ළමයාගේම හිතෙන් ශිෂ්‍යත්ව පාස් කරගන්න ඕනේ සාමාන්‍ය පෙළ පාස් කරගන්න ඕනේ කියලා අර දෙමව්පියන්ගේ හිතේ ඇතුළේ තියෙන කැමැත්තක් තියෙනවා නේද? ඉස්සෙල්ලාම කරන්න ඕන අන්න ඒක ඇති කරන එකද නැද්ද? ඕනම දෙයක දිහමයි. අපි ඕනම දෙයක් කරද්දී අපිට ලොකු කැමැත්තක් ඇති වෙන්න ඕනේ ඒක ගැන. හරිද? කැමැත්ත ඇති වුණාට මදි ඒ කැමැත්ත වේගෙන් විසිරලා යනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒකාග්‍ර හිතක් සකස් කරගන්න ඕනේ. දරුවෝ ඉඳන් වැඩිහිටියෝ වුණත් පින්නත් මේ සමත භාවනාවක් වඩන්න ඕනේ ඒකයි. තමන්ගේ හිත නොයේකුත් අරමුණු කෙරෙහි විසිර යන්නේ නැති වෙන්න ඒ හිත සකස් කරන්න ඕනේ. වැඩක් කරද්දී මේ බාහිර පරිසරය නම් සකස් කරලා මොකක්වත් කරන්න බෑ. නේද? ඊට වැඩිය වටින්නේම හිත සකස් කරන එක. ඒ වැඩේ කෙරෙන විදිහට හිත සකස් කරන එකයි වටින්නේ. ඉතින් අපි කරන්නේම නැත්තේ ඒක. මොකද අපි හිත සකස් කරන වැඩ පිළිවෙල දන්නේ නැහැ. ඊළඟට ඒ වැඩේට අදාළව ඒ වැඩේට ඒ වැඩේට යහපතක් වෙන ඒ කරන වැඩේ සාර්ථක වෙන්න හේතු වෙන දේවල් වර්ධනය කරන්න ඕනේ. අසාර්ථක වෙන දේවල් අයින් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි තමන් ළඟ දැනට සාර්ථක වෙලා වෙන්න දේවල් නැත්තම් ඒවා නැති ඒවා ඇති කරගන්න ඕනේ. අසාර්ථක වෙන දේවල් තියෙනවා නම් ඒවට ඒවා නැති කරගන්න ඕනේ. අසාර්ථක වෙන දේවල් ඇති වෙන්න දෙන්නේ නැතුව පරිස්සම් කරගන්න ඕනේ. ආන් ඒ සඳහා වීරිය තියෙන්න ඕනේ. ඊළඟට මේ ඔක්කොම වැඩ ටික හරියට කරන්න අවශ්‍ය කරන ප්‍රඥාව තියෙන්න ඕන. ඔය කාරණා හතර එකතු වෙනවා නම් ඒ කියන්නේ නුවණ තියෙන්න ඕනේ. මේ වැඩේ ගැන නුවණ තියෙන්න ඕනේ. ඔය කාරණා හතර අපේ ජීවිතයට එකතු වුණොත් ඕනම වැඩක් කරන්න පුළුවන්. හරිද? අපි හැමදාම බැලුවේ ගේ හදා ගන්න ඕන නම් මොනවා ගැනද? ඊටම හෙව්වා නේද? ඈ අත්වාරම දාන විදිය බැලුවා, gadol හෙව්වා, ඔක්කොම හෙව්වා. ව්‍යාපාරයක් පටන් ගත්තාම ඉතින් ඒව තමයි හෙව්වේ. ඒ ව්‍යාපාරයට අවශ්‍ය කරන කණ කෑලි වැහෙව්වට ගොඩාක් අය ව්‍යාපාර බංකොලොත් වෙන්නේ ඇයි? ඒ කරන්න පටන් ගන්න කෙනාගේ හිත ඒ ව්‍යාපාරය දිනු කරගන්න අවශ්‍ය කරන දේ සකස් කරන්න අවශ්‍ය දැනුම නැති හින්දා. ඒ වගේ පින්වත්නි අපි නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ කියලා කිව්වත් ඒකටත් අවශ්‍ය කරන මං අහනවා හුඟක් අය හැමදාම ඊයේ දවසේ කොච්චර කැමැත්තක් ඇති වුණාද දැන්නේ නිවන් දකින්න. උදේ නැගිට්ටාම නිවන් දකින්න ඕන කියන එක මතක් වුණාද? නේද? ඈ දවසකට කීතරම් මතක් වෙනවද? කොහෙද මේ හිත රිංගලා තියෙන්නේ හැම වෙලේම? කොහෙද ඉන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයා ගැනීමේ පරම අභිලාෂයෙන් ඉන්නවා. හරිද? ඒවා අසාර්ථක වෙලා ගොඩක් අයට. අනිත් අයත් එක්ක තරඟ කරන්න බැරි වෙලා අසරණ වෙලා අයින් අයිනකට වෙලා කොනකට වෙලා ඉන්නවා වැඩිය. ඉතින් අපි කොහොමද අප්පා අච්චර ලොකු වාහනයක් ගන්න අපි කොහොමද අප්පා අච්චර ලොකු ගෙයක් හදන්නේ අපි කොහොමද අප්පා අච්චර රස දේවල් හොයාගෙන කන්නේ ඒකේ කම්පාවේ වෙ ඉන්නවා හැබැයි ඕනෑම අසරණයෙකුට අරිට වැඩිය ලොකු සැපයක් උපදවා ගන්න අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වලට ස්පර්ශයන් එක තියෙන pore එක්ක පොරාල්ලා නැතු එක එකනත් එක්ක ඊට වැඩිය ලොකු සැපයක් ඇති කරගන්න ඕනෑම අසරණ කෙනෙකුට බුද්ධ ශාසනය උත්සයි මොකද ඒකේ pore නැති හින්දා හරි? ඒක අතහැරීමෙන් ලැබෙන සැනසීමක්. හින්දා බුද්ධ ශාසනය ඒ සඳහා ඉතාම විවෘතවයි තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි බලන්නේ මොකක්ද වෙන්න ඕනේ කියලා. මට කැමැත්ත ඇති කරගන්න ඕනද කියලා බලන්නේ. හරිද? අපි පසුව ඉද්ධිපාදයන් ගැන විශාල විස්තරයක් කරනවා මේ ධර්ම දේශනා මාලාවේ. අද මම මේ කියන්නේ මෙන්න මේ හිත සකස් කර ගැනීමේ ප්‍රඥාව නැති හින්දා අපේ වැඩ අපේ වැඩ ගොඩාක් නිවන් දැකීමේ වැඩපිළිවෙල ගොඩාක් පසුබසිනවද නැද්ද? ඕනම වැඩක් එහෙමයි. ගොඩක් දේවල් අසාර්ථක කරගන්නවා. අන්තිමට අඬාන තමයි ඉන්නේ වැඩිපුර. නේද? බාහිර ලෝකය හදන්නම හදනවා අපිට අමතක වෙනවා අපිට හිතක් තියනවා කියලා. හිතක් තියනවා කියලා අමතක වෙනවා. ගොඩක් කට්ටිය මැරෙනකම්ම දන්නේ මට හිතක් තියනවා ඒක හදන්න පුළුවන් කියලා. දුක් ඇති වෙන හිතේ පින්නොත් මේ දුක් ඇති වෙන්නේ නැති විදිහට සකස් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද දුන් දෙහි විපාකත, පුද පූජාවන් විපාකත කරන කියන දේවල් වල දුස්චරිතෙහි සුචරිතෙහි විසුත් විපාකත ඊළඟට මවුට කළ උපස්ථානයේ, පියාට කළ උපස්ථානයේ මේ විදිහට පරලොවක් ඇත, මෙලොවක් ඇත ඒ වගේ අපි පින්වත්නි අපේ මේ ජීවිතය නිවැරදි ඉලක්කයකට නිවැරදි අදහස් අපේ චිත්තසංතාණයෙන් එන විදිහට ධර්ම ශ්‍රවණය කරලා ඒවා ධාරණය කරගෙන ඒ ධාරණය කරගත්ත ධර්මය අපේ වචනයට හොඳට පරිශීලනයට නැగిලා යන විදිහට තමන්ගේ මනසින් තමන්ගේ මනසින් මේ දේවල් වත්සා පරිත්‍තා කියන මනසින් ගලාගෙන යන විදිහට සකස් කරගෙන ඊට පස්සේ මනසානුපෙක්කිතා මොකද කරන්නේ මෙනෙහි කරලා මෙනෙහි කරලා බලනවා ආන්ගේ බලනකොට Tamanට ඒ වාගේ ඇත්ත తত্ত্বය මොකක්ද කියලා තේරුම් යන යනකොට කියනවා ditthya suppati viddha කියලා. ඒ කියන්නේ දෘෂ්ටිය ඍජුභාවයටපත් වුණා, හරි తত্ত্বයටපත් වුණා කියලා. ඉතින් මේ සඳහා ඔය කිව්ව දේවල් කලින් අර කිව්ව දුන් දෙහි විපාකත ආදි වශයෙන් තියෙන ටික අවශ්‍ය වෙනවා. මේ විදිහට නිවැරදිව නිවැරදි අවබෝධයෙන් කටයුතු කරගෙන යනකොට කෙනෙකුට පින්නත් ඔය හේතුඵල ධම ගැන ඒ දේවල් ගැන අවශ්‍ය කරන අවබෝධය දක්වා යන්න පුළුවන්කම තියෙනවා. ටික ටික ටික ටික. මොකද එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? දැනට ඔය දුසරිතේ සුචරිතේ විපාක නැත වගේ අදහස් වලින් ඉන්නකොට තමන්ගේ හිත එකකභාවයටපත් වෙන්නේ පත් වෙන්නේ නෑ කවදාකවත්. හරි ඇයි? බොහෝ දුසරිත කරන හින්දා. මූලිකව ඒ තැනැත්තා බොහෝ දේවල් විමසා බලා තමන්ගේ පැත්තෙන් නිවැරදි ප්‍රඥාව අර මම කිව්වේ ඒවා පින්වත්නි මේ දේවල් අපේ සිත් තුළ ඇති වෙන්න මූලික වෙන්නේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙලා තියෙන ශ්‍රද්ධාව තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු හොයනකොට ඒ පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එතකොට ඒ විශ්වාසය උඩ තමයි ඉතිරි ධර්මය තමන්ගේ පැත්තෙන් නැగిලා එන්න පටන් ගන්නෙ. තමන්ගේ පැත්තෙන් තේරුම් යන්නේ මොකද ඒවා ශ්‍රද්ධාවෙන් බලන හින්දා විශ්වාසයකින් තොරව. උදේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරලා සීලාදී ගුණ ධර්මවල යෙදෙනකොට තමන්ටම තේරෙන්න පටන් ගන්නවා ටික ටික වෙනදාට වැඩිය මගේ ජීවිතය බොහොම සුවදායක තත්යකටපත් වෙමින් තියෙනවා කියලා. බොහොම සුවදායක තත්යකටපත් වෙමින් තියෙනවා කියලා. එතකොට ඊළඟට මේ තියෙන මේ සීලයටත් එහා අපි කතා කරපු බොහෝ දේවල් පිටය තමන්ගේ සිත විසුද්ධි tattweට පත් කරගන්න අවශ්‍ය කරන හතරකමටහන ආදී වැඩමින් හිත සුවපත් භාවයට පත් කරගන්නකොට තවත් තමන්ට තේරෙනවා ලෝකය හදලා නෙවෙයි මේ පැත්ත මගේ මේ සිත සකස් කරලා තමයි ඔක්කොම කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක් කරන්නම දිට්ඨි විසුද්ධිය කියන තැනට ගත්තොත් සියුම්ම තමන්ට නාම රූප දෙකක් කියලා හඳුනා ගැනීමේ නුවණක් තියෙන්න ඕනේ. නාම රූප කියනකොට උඩ බලනවා නම් ඉතින් කොහොමද හඳුනගන්නේ? නේද? මොකක්ද අපේ මේ නාම රූප කියන එක හරියට දන්නේ නැත්නම් කොහොමද නාම රූප හඳුනගන්නේ? ඉතින් එහෙනම් අපි හොඳින් මේ පිළිබඳව අසා බොහෝ අසුපිරු තැන් ඇති කෙනෙක් වෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ අභිධර්මය වගේ දේවල් යම් කිසි කෙනෙක් හදාරනවා නම් ඒතනත්තාට නාම රූප පරිච්ඡේද කරගැනීමේදී බොහොම පහසුවක් තියෙනවා. බොහොම පහසුවක් තියෙනවා. ඇයි එයා හදාarලා තියෙන හින්දා ඒ වගේ දේවල්. ඒකෙන්ද මෙහි ඔය ඔය මම මේ කියන්න හදන්නේම අර කලින් අවශ්‍ය කරන ප්‍රඥාව ඕන කියලා මම කියන්න හදන්නේ. හරි? අවශ්‍ය කරන ප්‍රඥාව ඕන කියලා කියන්න හදන්නේ. එතකොට මෙන්න මේ ප්‍රඥාව යම් කිසි වෙලාවක දැන් දැනට මූලිකව තියෙනවා දුන් දේ විපාකගත පුද පූජාන් විපාකගත කියලා අපි කතා කරා. ඒකට කියනවා ශාස්ත්‍රව වූ උපදීපාක සහිත වූ පුණ්‍යභාගය වූ සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ ඒක ආශ්‍රව සහිතයි. පුණ්‍යභාගීයයි. ඒ කියන්නේ පින්පැත්තට හේතු වෙනවා. සහ ඒක උපදී විපාක සහිත විපාක ලබා දෙන තුලයි. ඉතින් ඒ වගේ සම්මාදිට්ඨියක ඉඳීම අවශ්‍යයි. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. මොකද එතනින් තමයි ඊළඟ තැනට යන්නේ. මම ඊළඟට සම්මා සංකප්පය කියනකොට කියන්නම් මේකට මොකද්ද කාරණාව කියලා තවදුරටත්. ඒකපත් ඒ ඒ එවැනි සම්මාදිට්ඨියක් ඇති කරගෙන ඇති කරගෙන ඇති කරගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? එයාට තියෙන අවබෝධය, එයාට තියෙන ප්‍රඥාව, එයාට තියෙන එයාට තියෙන ලෝකය ගැන, Taman ගැන තියෙන තේරුම එන්න එන්න එන්න වැඩි වෙනවා. හරි මූලිකව තියෙන සම්මාදිට්ඨිය. එතකොට ඒ ආශ්‍රව සහිත වූ සම්මාදිට්ඨියමයි කොයි වෙලාවක හරි තමන්ට අර අපි පෙරද කතා කරා වගේ මාර්ග සමාධිය උපදනා වෙලාවේදී හරිද මාර්ග සමාධිය උපදනා වෙලාවේදී මේ සම්මාදිට්ඨියපත් වෙනවා ඒ ඒක මාර්ග අංග සම්මාදිට්ඨිය බවට පත් වෙනවා ඒක මාර්ග අංගයක් බවට පත් වෙනවා හරිද කලින් අපි හරි ඇති කරගත්ත ආස්තව සහිත වූ සම්මාදිට්ඨිය මාර්ගසිතක් පහළ වෙන වෙලාවේ මාර්ගාංගයක් බවට පත් වෙන එක තමයි ඉහළම සම්මා දිට්ඨිය මුල ඉඳන්ම තමන්ගේ ජීවිතේ එච්චර එහාට වර්ධනය කරපු නැති. අන්න ඒ වෙලාවේ වෙනකොට ඒ වෙලාව වෙනකොට අනිත් අංග සත්ංගේහි සමන්නාගතෝ කියලා අපි පෙරද සාකච්ඡා කරා. අනිත් අංග හතම මේකට එකතු වුණොත් ආන් ඒ වෙලාවේ මාර්ග සමාධිය උපදිනවා. හරිද? අන්න ඒ වෙලාවේදී තියෙන සම්මා දිට්ඨියට කියනවා ප්‍රඥාව කියලා. ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියනවා. ප්‍රඥා බලය කියලා කියනවා. ධම්මවිජය සම්පෝඥංගය කියනවා. සම්මා දිට්ඨිය කියනවා. හරි? ඒ වෙලාවේ මම මේ මතක් කරා. මාර්ගසිත උපදනා වේලාව කියලා කියන්නේ පැහැදිලිවම අපේ තියෙන කෙලෙස් ප්‍රහාණය වෙන වේලාවක්. ඒ වෙලාව කේස් ප්‍රහාණය වුණා කියලා ගන්නත් බෑ. උනේ නෑ කියලා, ඒ කියන්නේ ප්‍රහ කේස් තියෙනවා කියලා ගන්නත් බෑ. අන්න ඒකයි කිව්වේ මාර්ගස්ත පුද්ගලයා එක ශනේකයි යමක් අපිට අවබෝධ වෙන්නේ කලින් කරුණු දැනගෙන දැනගෙන දැනගෙන දැනගෙන දැනගෙන දැනගෙන එක ශනේක. කලින් දැනගත්ත කරුණු හින්දා මං කිව්වේ මං ගැන අප්‍රසාද මං කට්ටිය පුන් කොට කොට කර බෙදනවා කිව්වා. මං ගැන අප්‍රසාදයේ තියෙන කට්ටිය කියලා කට්ටියක් හොයනවා. මං ගැන ප්‍රසාදයේ තියෙන කට්ටිය කියලා දැන් ඔන්න කට්ටිය දෙගොල්ලකට බෙදෙනවා. පුද්ගලයෝ දෙකකට බෙදෙනවා. ප්‍රසාදය තියෙන කෙනෙක් මං ගැන තොරතුරු අහගන්නවා. අප්‍රසාදය තියෙන කෙනෙක් මං ගැන අප්‍රසාදය තියෙන කෙනෙක් මං ගැන තොරතුරු අහගන්නවා. කෙනෙක්ගෙන් ටික ටික ටික ටික ටික ටික යාට අප්‍රසාදය අඩු වෙලා අඩු වෙලා එක මොහොතක යා තේරුම් ගන්නවා. කිසිම වැරද්දක් මේ උන්නාන්සේ කරලා නැත කියලා. ඒ කරුණ ඔක්කොමත් එක්ක යා තේරුම් ගන්න එකපාරටම කිසිම වැරද්දක් කරලා නැහැ කියලා එක එක මොහොතක යාට අදහසක් වෙනවා මේ මං හිතාන් හිතේ જાතිය කෙනෙක් නෙවෙයි කියලා එක ස්තනයක අදහසක් වෙනවා. අන්න ඒ අදහස එන වෙලාවේ ඒ ඒ තේරුම ඇති වෙන වෙලාවේ ඒ මොහොතේ ඒ තේරුම ඇති වෙන ඒ මොහොත හිතලා බලන්න ඒ ෂණය හිතලා බලන්න ආන්ගේ තේරුම ඇති වෙනවත් එක්ක මොකද්ද මේ මේ ස්වාමීන් වහන්සේ කිසිම වැරද්දක් කරලා නැහැ අප්‍රසාදය ඇති කරගත්තේ මම බොරුවට කියලා අවබෝධ වෙන ෂණයේදීම ප්‍රසාදය ඇති වෙනවද නේද එතකොට මේ වෙලාවේ අවබෝධ වුණාද ඊළඟ ෂණේ ප්‍රසාද ඇති වෙනවා නේද එතකොට එහෙනම් දැන් එයා වැටෙනවා ප්‍රසාදය තියෙන පුද්ගලයෙක් බවට. අප්‍රසාදය තිබ්බ පුද්ගලයාගේ ඉඳලා ප්‍රසාදය තියෙන පුද්ගලයෙක් බවට. මෙන්න මේ මේ සිද්ධිය සිද්ධ වෙච්ච එක චිත්තක්ෂණය වෙලාවේ එයා ප්‍රසාදය තියෙන කෙනෙක් කියලා ගන්නත් බෑ අප්‍රසාදය තියෙන කෙනෙක් කියලා ගන්නත් බෑ ආන් ඒ වෙලාවේ තමයි එයාට අප්‍රසාදය ප්‍රහාණය වුනේ ඒෂණේ නේද ආන් ඒෂණේ තමයි එතකොට දෙපැත්තටම ගන්න බෑ ඒ වගේ පංචපාදානස්කන්ධය පිළිබඳව නිවැරදි අනවබෝධයෙන් හිටිය කෙනා ඒ අනවබෝධය ඇත්ත තේරිලා ප්‍රහාණය කරන වෙලාව මාර්ග හිත උපදින වෙලාවයි ඒ වෙලාවේ එතෙන්ට යෙදෙන එතෙන්ට යෙදෙන සම්මා දිට්ඨියට කියනවා ප්‍රඥාව කියනවා ප්‍රඥා බලය කියනවා ධම්මවිජය සම්බොජ්ජංගය කියනවා ඒ කියන්නේ මේක තේරුම් ගන්න අවශ්‍ය කරන තියුණු නුවණ අපේ සිතේ පින්නත් මම ඉස්සෙල්ලත් කිව්වා වැඩක් කරන්න ගියාම අර කාරණා හතරක් ඕනෙනවා කිව්වේ ඒ හතරත් මෙතෙන්ට ඕනෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මාර්ගසිත උපදවා ගන්න කාරණා 8ක් එකතු වෙන්න ඕනේ කාරණා 8ක් ඒ කෘත්‍යයන් සිද්ධ කරන්න ඕනේ මේ තියෙන මේ මේ තදබල කෙලෙස් ධර්මයන් ටික ප්‍රහාණය කරන්න. සසර උපදින එක නවත්තන්න අට දිනක් එකතු වෙලා එකතු වෙලා එකමුතු වෙලා ඒ අටේම එකතු වෙන තමයි මේ සිද්ධිය මේ සිත උපදින්නේ මාර්ගසිත එක අංග 8ක් තියෙනවා කිව්වේ ඒකයි. මොනවද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංග 7ෙන් සමන්නාගත වූ සම්මා සමාධිය. ඒ අංග 7ෙන් සමන්නාගත වූ සම්මා සමාධියට කියනවා මාර්ග චිත්තය කියලා. ඉතින් මේක උපදවා ගන්න තමයි අපි මේ ලොකු උත්සාහයක් ගන්න හැම වෙලේම. මේක උපදවා ගන්න තමයි ලොකු උත්සාහයක් ගන්නෙ. මේ සඳහා තමයි කරන කියන හැම වැඩක්ම සිද්ධ කරන්න පින්නත්. ඒකට ඒක බෞද්ධයෙක් එහෙම වෙන්න වෙනවා. මොකද මේ එතනින් පස්සේ තමයි සතර අපායෙන් අත මිදෙන්නේ. එතනින් පස්සේ තමයි සතර අපායෙන් අත මිදෙන්නේ. ඒකින්දා අපි මේවට අදාළ හැම කාරණයක්ම වර්ධනය කරගන්න හැම නිමේෂයකම අංගටට අදාළ හැම කාරණයක්ම වර්ධනය කරගන්න ඕනේ. ඉතින් සම්මා දිට්ඨියට අදාළව කළ යුතු දේ ඊටාම දැඩිව सिद्ध කරන්න ඕන. දැන් දැන් අපිට බලන්න පින්නත්නි හැම තැනම මේ විසිරෙන හිත මේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය මෙහි තියෙන සියුම් ස්වභාවයන්, මෙහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්, චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන එකකට එකක් ගැලපෙන ස්වභාවය, පටිච්චසමුපාදය ආදී දේවල් මේ අපි ළඟම සිද්ධ වෙන දේවල්. මේවා පිළිබඳව කරුණුකාරණා දැනගෙන කරුණුකාරණා දැනගෙන ඒවා අපේ ජීවිතයත් එක්ක ගලපගෙන මේක හදන්න ඕනේ. මේක හදන්න ඕන. අන්න ඒකට ප්‍රඥාව ඕනේ. හරි? දැන් මම මේක තේරුම් කරවන්නම් මෙන්න මෙහෙම. මේ වාහනයක් ඇදලා තියනවා කියලා හිතන්නකෝ. මොන හරිලා වාහනයක් ඇදලා තියනවා. එක්කෙනෙක් ඉන්නවා එයා අඬුවෙන් කරන වැඩ ඔක්කොම දන්නවා. හරිද? එයා ස්කුරුප්පුණියෙන් කරන ඔක්කොම වැඩ දන්නවා. එතකොට එයා බොහෝ උපකරණ වලින් ඒ වගේ මිටියෙන් කරන වැඩ ඔක්කොම අතහුරුයි හොඳට. ප්‍රශ්නයක් නැහැ. හරිද? යතුරු සෙට් වලින් කරන ඔක්කොම වැඩ ටික දන්නවා. ඒ ඒ ඔක්කොම දන්නවා. හරි වෙන වෙනම ඔක්කොම දන්නවා. දැන් වාහනේ කැඩිලා. දැන් මේක ගලවන්න ඕනේ. මෙයා ඉස්සෙල්ලාම මිටි අරන් දඩින් දඩින් දඩින් ගාලා අරකට ගහනවා. හරිද? එතකොට මොකද වෙන්නේ අර ඇනවල ඔක්කොගේම තියෙන පොටවල් ටික කැරෙනවා. දැන් එයාට අර යතුරු වලින් ගලවන්න පුළුවන්. ඉතින් එයා මිටියෙන් කර මිටියෙන් ගහන්න දන්නවා. යතුරු දාලා කරකවන්න දන්නවා. හරිද? ඔක්කොම දන්නවා. හැබැයි මෙයාට මේක පෙළගස්ස ගන්න කෙනෙක් ඇහුවොත් මෙයා මිතියෙන් වැඩ කරන ඒවා ගැන ඔක්කොම කියයි. අඬුවෙන් වැඩ කරන ඔක්කොම ගැන මේක මෙහෙමයි කරන්න මෙහෙමයි අල්ලන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි කියලා ඔක්කොම කියයි. හරිද? යතුරු වලින් වැඩ කරන විදිහ ඔක්කොම කියයි. නමුත් හරියට peeliyට පිළිවෙලට මේක ගලවලා වැරදි තැන තේරුම් අරගෙන ආය පිළිවෙලට මේක හයි කරගන්න බැයි නම් අර ක්‍රමානුකූලව තමන් තමන් දන්න දැනුම එකතු කරගත්ත දැනුම පිරිවෙලට ක්‍රමානුකූලව යෙදිය යුතු තැනට යොදමින් ඉස්සරහට යන්න බුද්ධිය ඕනද නැද්ද? බුද්ධිමත්කම ඕනද නැද්ද? නේද? එහෙනම් බහුශ්‍රතභාවය කියලා කියන්නේ අර ගොඩාක් දන්නා බව. හරි? ආන්ගේ බහුශ්‍රතභාවය යොදා ගන්න තමන්ගේ තමන්ගේ පැත්තට තමන්ගේ මේ ක්‍රියාකාරීත්වයට යොදා ගන්න අවශ්‍ය කරන්නේ ප්‍රඥාවයි. තේරෙනවද බොහෝ අසූපිරු තැන් ඇති තැන දැන් මට පුළුවන් ඕන නම් මුළු අභිධර්ම පිටකයම කටපාඩම් කරගන්න. කටපාඩම් කරේ ඉතින් කියනවා. ඒක නරකද? නෑ වෙන ඒවා කියනවට වඩා ගොඩාක් හොඳයි. සූත්‍ර පිටකයම කටපාඩම් කරන් කියන්නත් පුළුවන්. වෙන ඒවා කියනවට වඩා බොහෝම හොඳයි. නේද? එතකොට එහි තියෙන කරුණු අරගෙන මගේ ජීවිතයට එකතු කර ගැනීම ගන්න මම දක්ත වෙන්න ඕනද නේද? නේද? මෙන්න කාමච්ඡන්දය ඇති වෙනකොට කාමච්ඡන්දය ඇති වෙනවා කියලා දැනගන්න දක්ත වෙන්න ඕන. හොඳයි. ඒවා එකතු කරගන්න. දැන් ඔය වැඩේ කරගන්න පිළිවෙලට බුද්ධිය තියෙනවා මෙයාට ඕන වැඩක් කරන්න. හැබැයි බහසුතභාවය නැත්තම් දැන් මෙයා හොඳට දන්නවා රැණින් වැඩ කරන්නේ මෙහෙම දැන් ඒ කියන්නේ මේ ඒ කියන්නේ වාහනේ හදන්න ඕන විදිහ දන්නවා. දැනගත්තට යාට මේ මිටියෙන් ගහන්න ඕන දන්න ගහ ගන්න තරම් දැනුම නැහැ. කියන්නේ ඒ වෙන වෙනම ආයුධ වලින් වැඩ කරන්න පුරුදු වෙලා නැහැ. අර ටික දන්නවා. අර ඒ කියන්නේ ඇතුලේ ක්‍රියාකාරීත්වය දන්නවා. එතකොට යාට වැඩේ ඒත් වැඩේ කරගන්න බෑ. නේද? ඒ වගේ බොහෝ කරුණු දැනගත්තට විතරක් මදි ගලප ගන්න පුළුවන් වෙනවා. ගලප ගන්න පුළුවන් බුද්ධිය තිබුණාට මදි කරුණු දැනගන්න. නේද? දැන් ලොකු චෝදනාවක් තියෙනවා අපි බෞද්ධයින්ට. සමහර අය දැඩිව චෝදනා කරනවා. කොහොම දැන් අවුරුදු 20 30ක් තිස්සේ බණ අහනවා කොහොම දැන් මොකද උනේ සෝවන් වුණාද? නේද? කොහොම දැන් කොහොම දැන් මොකුත් කරගත්තද? හ්ම්. ඇත්ත නේන්න. දැන් ඒතකොට සමහර අය කල්පනා කරනවා එහෙනම් බණ අහන එක හරියන්නේ නැහැ. බණ අහන්න ඕනේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ කියලා කියනවා. දැන් ඒක හරියන්නේ නැහැ. ඇයි ඒකේ මුකුත් වෙලා? නැහැ. පොත්පත් පරිශීලනය කළා මුකුත් වෙලා නැහැ. ඒක බණවල හරි පොත්පත්වල හරි පරිශීලනය කරපු එකේ හරි වැරද්දද? නැහැ. ඒක විතරක් කරලා නිකන් හිටපු එකයි ප්‍රශ්නේ. ඒක විතරක් කරලා නිකන් හිටපු එකයි ප්‍රශ්නේ. ඒක විතරක් කරලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එන්න ඒක පෙළගස්ස ගන්න ඕනේ තමන්ගේ බුද්ධියත් එක ටික ටික ටික ටික හම්බෙන හැම කරුණක් ඈතට විසිරෙන හිතක් පින්වත් මේක. හරි? ඔය gedara තියෙන පොත් මේසේ හරියට පිළිවෙලට තියාගන්න බැයි නම් Tamange හිතකෙස් ටික හරියට පිළිවෙලට තියාගන්න බැයි නම් අසල්වාසීන් එක්ක ක්‍රමානුකූලව ස්ථානෝචිත ආශ්‍රය කරන්න බෑ හැම වෙලෙම පටල ගන්නවා නම්. දන්නවනේ සමහර අය. පොඩ්ඩක් තම මොකද? ආය නෙදෙයි. ඒක ඕනවට වැඩි ආශ්‍රය කරන්න පටන් ගන්නවා. යන්තම් මොනවද දැනට අන්තිමට රණ්ඩුවක් වෙලා තමයි නවතින්නේ. තමන්ගේ ඇඳුම හරියට හදාගන්න බැයි නම්. ඒවා ඒතරම් දැන් මේ දැන් ගෙදර ගෙදර කියන්නකො. ගෙදර කැඩි වෙන්නේ කුණු දූවිලි ඇවිල්ලා වදිනවා. ඒක ඇත්ත. ගෙදර තියෙන බඩු කවුරු හරි කට්ටිය එහාට මෙහාට කරනවා. නේද? එහෙම නැතුව මේ බඩු දුවනවද? නෑ. අවුරුර එහාට මෙහාට කරොත් තමයි. ඒක එක එක්කෙනා එහාට මෙහාට කරන තමන් එහාට මෙහාට කරන බඩු ටික පිළිවෙලට තියාගන්න කෙනෙකුට බැරි නම් ඒ බඩුම දුවන ගෙදර තිබ්බොත් එහෙම කොහොමද තියෙන්නේ? ගෙදර තියෙන මේස එහෙට මෙහෙට දුවන මේස. හරි පුටු එහෙට මෙහෙට නේද? ඒවා ඒවා ක්‍රමානුකූලව යම්කිසි වැඩ පිළිවෙලක් කරේ නැත්නම් ඒවා දුවනවා කියලා හිතන්නකෝ. ආන් ඒ වගේ තමයි අපේ සිත. මේක එක තැනක එක තැනක තියන්න ඕනේ. මේක පිළිවෙල කරගන්න ඕනේ. හැබැයි මේක දුවන හිතක් යන්නේ. නේද? අර දුවන්නේ නැති බඩු ටිකවත් එක තැනක තියාගන්න බැයි නම් හරියට පිළිවෙලකට දුවන හිත හදන්න පුළුවන් වේද? අර වේගෙන් හැමතැනම දුවන හිත. රාගය එනකොට රාගය අයින් කරගන්න ක්‍රමය Tamanට තේරෙන්න ඕනේ. ඒකට අසු පිළිවෙලක තැන් තියෙන්න ඕනේ. දේශය එනකොට දේශය අයින් කරගන්න ක්‍රමය තේරෙන්න ඕනේ ප්‍රමාණිකූලව. හරිද? ඊර්ෂ්‍යාව එනකොට ඒක අයින් කරගන්න ක්‍රමය තේරෙන්න ඕනේ. සරෙන් සරේ සරෙන් සරේ දැන් නැතුව තිබිලා එකපාරටම කියලා සිස්මතු වෙනකොට මේකට හේතුව මේකයි මේක අයින් කරගන්න ක්‍රමය තේරෙන්න ඕනේ. හරිද ආත්ම සංඥායනකොට ඒවා නැති කරගන්න ක්‍රමේ තේරෙන්න ඕනේ ඒ ඔක්කොම ඉස්සරහට කරගෙන යනකොට ආය බිඳුවටම වැටලා පහතටම වැටලා මහා ව්‍යසන වෙනවා කියලා ඉස්මතු වෙලා එතකොට ඒ වෙලාවේ හිත ආය ධෛර්යමත් කරගෙන ආය මේ පසුතැවිලි වෙන්න දෙන්නේ නැතු නෑ මේක තමයි ස්වභාවය කියලා තමන්ම තමන්ගේ හිත ප්‍රමාණිකුලව ප්‍රමාණිකුලව ප්‍රමාණිකුලව අටපැත්තකින් සංවර්ධනය කර කර කර කර කර ඉස්සරහට යන්න අඩුපාඩු එනකොට ඒ අඩුපාඩු නැති කර කර නැති කර කර නැවත සකස් කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවයි. හරිද? එහෙනම් බලන්න මේ මේක කොච්චර සියුම්ව කළ යුත්තක්ද කියලා. එහෙම ඉස්සරහට ගත්ත කෙනෙකුට තමයි කවදා හරි ඔය ආර්ය චිත්තස්ස කියලා කියන ආර්ය සිත පහළ වෙන්නේ. හරිද? අනාස්ත්‍රව චිත්තස්ස කියලා කියන ආස්ත්‍රව නැතිවීමේ සිත පහළ වෙන්නේ. මාර්ගාංගය පහළ වෙන්නේ. ධම්මවිජය සම්බොජ්ජංගය පහළ වෙන්නේ. තියුණු නුවණ ධම්මවිජය සම්බොජ්ජංගය කියන්නේ ඒ වෙලාවේ ප්‍රහාණය කියන මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය දැන ගැනීමත් එක්කම ප්‍රහාණය කියන එක සිද්ධ කරවන්න මගේ මනසෙන් ඒ ඒ ෂණයට යෙදිය යුතු ප්‍රඥාවට කියන ප්‍රඥා බලය කියලා. ඒක තියුණු නුවණක් වෙන්න ඕනේ. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන එහි යථාභූත ස්වરૂපය Tamange ඇතුළාන්තයෙන් තේරුම් ගන්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වටහා ගන්න, ආත්ම වශයෙන් ගන්න බැරිය කියලා මේ ක්‍රියාවලියම අකුසල් දුරු කරගෙන Tamange තුලින් තේරුම් ගන්න ප්‍රඥාව තමයි මෙන්න මේ ධම්මවිජය සම්පෝඥංගය කියලා කියන්නේ. නැත්නම් මාර්ගංගය කියලා කියන්නේ. හරි. ඉතින් ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ආන්ගේ වෙලාවට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. එකක් ලෞකික සම්මාදිට්ඨිය අනිත් එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඉතින් ලෞකික සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. ඒක තමයි අර தත්ත්වයටපත් වෙන්නේ. ඒකේ තියෙන අවශ්‍යතාව සම්පූර්ණ වෙනකොට. මේකට අපි පෙළ ගැහිතිය යුතු තියෙනවා. ඒක තමයි අපි කරගන්න ඕන දේ. ඉතින් අපි කතා කරා මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්නවා නම් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය විදිහට දන්නවා නම් ආන්ගේ දැනීමම එපමණකින් ඒ සම්මාදිට්ඨිකයි කියලා. ඒක ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට මගේ ළඟ කර්මය ගැන උපදින්නේ නැත්තම් නියම අදහස් උපදින්නේ නැත්තම් ඊළඟට ශ්‍රද්ධාව නැත්තම් දැන් මේ ලෝකය ගැන තේරුම් අරගෙන මේ ලෝකය අවබෝධ කරගෙන පහළ වෙන මහා ශ්‍රමණ බ්‍රාහමණයෝ ඇත. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකය අවබෝධ කරගෙන පහළ වෙනවාය කියලා අපිට දෘෂ්ටියක් තියෙන්න ඕනේ. අදහසක් තියෙන්න ඕනේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ගැන ඒ දේශනා කරන ධර්මය ගැන පළවෙනි විශ්වාසය ඇති වෙන්නේ. සමහර අය ඉන්නව නේද මේ සමාජය එහෙම නැති. බුදුහාමුදුරුවෝ ගැන මොකුත් අදහසක් නැහැ. හැබැයි බෞද්ධ. මොකුත්ම අදහසක් නැහැ. කර්මඵල ගැන මොකුත් අදහසක් නැහැ. ඉඳලා ඉඳලා අපි කියනවා. කිව්වහම මොකද කියන්නේ? ඔය ඉතින් වෙන දෙයක් වෙන්නේ නැතයි ඒ වෙලාවට බලා ගන්න. ඒ විතරක් නෙවෙයි පින්නත් නී අපේ දෙමව්පියොත් වෙලාවකට අපේ වැඩිහිටියත් වෙලාවකට Tamange හිතෙන් හරීම හිතුවක් ආවා. නේද? උඟාක් අපේ වැඩිහිටියන්ට කෝපදූපයට විපාක තියෙනවා කියලා දන්න. ඒකම ඇති හොඳට. හරිද? ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඇයි ඒක දුස්තරිතයක්ද සුචරිතයක්ද? දුස්තරිතයක්. අනුගේ දේවල් කයියක ගහ ඉන්න එක නේද රාජ කතා, චෝර කතා, ඒවා හිතන අප්පෝ පොඩි පොඩි දේවල් වතර ගණන් ගන්න හොඳට හරි බරි ගහලා ඉඳගෙන පේනවා වැඩේ නේද? ඈ හොඳට හරි බරි ගහලා ඉඳ ගන්නවා ඉඳගෙන ඉතින් කියනවා ගමේ වෙච්ච දේ, රටේ වෙච්ච දේ, නගරේ වෙච්ච දේ, ආවර්තන වෙච්ච දේ, අල්ලපු ගෙදර වෙච්ච දේ, කට්ටිය මෙහෙමයි, අර කට්ටිය මෙහෙමයි කියලා ඉතින් කියනවා. ඕවා නවත්ත ගන්න කිසිම උත්සාහයක් නැහැ. කිසිම උත්සාහයක් නැහැ. හරි? ඒවට විපාක තියෙනවා කියලා දන්නේ නැහැ. අලුස වචන කතා කරනවා. හරියට හිත රිදවන වචන කතා කරනවා. හ්ම් කෙනෙක්ගේ හිත පරුස කරන වචන කතා කරනවා. ඒවට විපාක තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ තමයි වැරදි දෘෂ්ටියක ඉන්නේ. හරිද? නෑ මට එහෙම වෙන්නේ නෑ මට එහෙම වෙන්නේ නෑ කියලා හිතනවා. හරිද? හැම දෙයකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ගැන හොයන්නේ නැහැ. වැරදි දෘෂ්ටිවල ඉන්නේ. හ්ම් නොයේකුත් තරදර එනකොට නිවෙස් වලට නොයේකුත් ආකාරයේ කරදර නොයේකුත් හිරිහැර අසනීප ඒ වගේ වෙනකොට නිවැරදි ශ්‍රද්ධාව තියෙන කෙනා මොකද කරන්න ඕන? මට එකම පිහිට එකම සරණ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා ඇත්තටම හැඟීමෙන් නම් කටයුතු කරේ මේ මේ එන කරදර මේ එන හිරිහැර මේ එන අසනීප රැල්ලට මේ ටිකේ මට හරියට කරදර කාලයක් මේක එහෙනම් මොකක්ද මගේ පෙර අර්මයන් පටිසන්ධන කාලයක් නම් බුදුරජාණන් වහන්සේ මේකෙන් බේරෙන්න මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා හොයන්න හිත පෙරලෙනවද නේද එහෙමද කරන්නේ කරදර වෙන වෙලාවට මම දන්නවනේ කරන දේ. ආය ආය කියන්න ඕනේ නැහැ මම හොඳටම දන්නවා. නේද? හොඳටම දන්නවා කරන දේ. ඉතින් අන්න ඒ ඇයි ඒ වැරදි දෘෂ්ටියක් තියෙන හින්දා. වැරදි අදහසක් තියෙන හින්දා. ඉතින් අන්න ඒ වැරදි දෘෂ්ටි අපේ තුලින් අයින් වෙන්න ඕනේ අපින්නත්. ඒවා අයින් වෙන්න අපි කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන අතිමහත් වූ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. එහෙම කරපු කෙනාට තමයි අර වගේ වාසනාවන්ත තත්යකටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපේ අය හරි බයයි. අපේ අයගේ මොකද්ද අදහසක් තියෙනවා. ලෝකය පාලනය කරන මොකද්ද බලවේගයක් ඇත. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන් දකින එකක් මොකද්ද? තමන් තුලින් සාක්ෂාත් කරගත යුතුයි කියලා තියෙද්දී අපි කාගෙන්දෝ ඉල්ලනවා. මේ පින මෙහෙම වේවා කියලා මේක මෙහෙම වේවා කියලා හිතනවා. නේද? එක එක බලවේග වලට බයයි ඉන්නේ. ළමයාගේ කොණ්ඩේ කපන්න බයයි. හරිද? මෙච්චර කාලයක් යනකම් නැකතක් නැහැ. අන්න වැඩේ. දැන් ඉතින් අර ළමයාගේ නළලෙන් පල්ලෙහාටත් වැටිලා දැන් අන්තිමට ළමයා වපර වෙලා. නේද? ඈ తాවකාලිකව හරි යන්න බයයි. එක එක එක එක එක එක එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒවා ඔක්කොම පැත්තක තියලා මෙන්න මොකද කරන්නේ මේ අය නොයේකුත් වැරදි දෘෂ්ටිවල එල්බ ගන්නවා. ඉතින් අන්න ඒ වැරදි දෘෂ්ටි පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් කොහොමද අපි මේවා තෝරගන්නේ කියලා අඩුම ගානේ ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය කරන දැනුම අපිට පැටලෙන තැන් ටික අයින් කර ගැනීම වටිනවද නැද්ද? එහෙනම් ඒක ගැන අපි දවසක් කතා කරන්න වෙයිනේ. නේද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටියට බර දේවල් පිළිබඳව මම හිතන්නේ චුට්ටක් කතා කරොත් සම්මා සංකල්ප වලට යන්න ඉස්සෙල්ලා කොහොම හොඳයි එහෙනම් අපි හෙට දවසේ පොඩක් උත්සාහ කරමු නැකත් ගැන ධාදීවුණියන් ගැන අපල ගැන ජ්‍යොතිෂය ගැන නේද බෞද්ධයාම කොහොමද යෙදෙන්න ඕනේ ඒ වගේ අවස්ථාවලදී බෞද්ධයා නිවන් දකින්න බලාපොරොත්තු වෙන බෞද්ධ තැනැත්තා කොහොමද ඒ දේවල් ගැන පිළිපැදිය යුතු පිළිවෙත මොකක්ද කියලා සාකච්ඡා කරලා ඊට පස්සේ අපි සම්මා සංකප්ප ගැන කතා කරන්න යන්. මොකද ඒ ටික හදාගත්තේ නැත්නම් ගොඩක්ම ලොකු ප්‍රශ්නයකට වැටෙනවා. ඒ ටික හදාගත්තේ නැත්නම් කොහොමත් අපිට මාර්ගංග වූ සම්මාදිට්ඨියට නම් යන්න තරම් සත්‍යයක් උදා වෙන එක නෑ වෙන්න විදිහක් නෑ. නේද? නිවන් දකින්න විදිහක් නැහැ. හොඳයි. අද දවසේ මේ ඇත්තෝ බාහුවලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ පැහැදම් කරලා බොහෝ වශයෙන් කැපකිරීම කරලා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ලෝක සත්‍යයන්ට ලබා දෙන්න කටයුතු කරා. ලෝකයේ හැම දිනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ ඒ තුම් ධර්මය බුදුචාන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය වෙලා කොහේ හරි තැනක කවුරු හෝ කෙනෙක් තමන්ගේ సంతාණය නිවැරදි කරගන්නවා නම් එහෙම කරගන්න වාරයක් වාරයක් ගානේ මේ අතන බොහෝ පින්දස් වෙනවා. ඉතින් බොහෝම පින්වන්ත පිරිස විදිහට අද දවසේ ධර්ම ධර්ම දානමය පුණ්‍ය කර්මය කරගත් හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති